අයං බදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස අතාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්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 සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ධර්මයේ උගන්වා වදාළ බලගතුම දානමය පින්කම සද්ධර්ම දානයයි. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දායක පින්වත් පිරිස ඒ උතුම් වූ සද්ධර්ම දානමය පින්කම සිදු කරගනිමින් ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දානය කරන්න අවශ්‍ය කටයුතුයි මේ සංවිධානය කරලා තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය කරන අයට ලැබෙන ආනිසංසයත් අසීමාන්තිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහටම ධර්ම ශ්‍රවණය කළොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙනවා නම් මාර්ගඵල පවා ලබන්න හේතු වෙන මහා කුසලයක් සද්ධර්ම ශ්‍රවණය. එහෙමනම් ධර්ම දානයක් ධර්ම ශ්‍රවණයත් කියන දෙකම මුදුන්පත් කරගන්න අපි ඒ කුසලයාගේ බලයෙන් සංසාර සාගරයෙන් එතර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ මාතෘකාව ආලවක සූත්‍රයේ බව සිහිපත් කළා. මේ ආලවක සූත්‍රය ආශ්‍රය කරගෙන පවත්වනු ලබන 10 වෙනි ධර්ම දේශනාව තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පිළිතුරේ කලින් දේශනාව එහෙම නැත්නම් 9 වෙනි ධර්ම දේශනාවේදී භාග්‍යතුන් වහන්සේගෙන් ආලවක යක්ෂයා විමසපු තවත් ප්‍රශ්න හතරක්. ඒ ප්‍රශ්න හතරේ එක ප්‍රශ්නයක් තමයි සුස්සූසා ලබතේ පඤ්ඤං අපමක්තෝ විචක්කනෝ. මේ ප්‍රඥාව ලබන්නේ කොහොමද කියලා ඇහුවා. ඒ කාරණාව මුල් දේශනාවෙන් පැහැදිලි කළා ප්‍රඥාව ලබන හැටි. ඉන් පසුව භාග්‍යතුන් වහන්සේ ආලෝක යක්ෂයා අහපු ඉතිරි ප්‍රශ්න තුනටත් උත්තර ලබලා දෙනවා. ඒ කාරණාව තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පතිරූපකාරී දුරවා. එහෙනම් මොකක්ද මේ පතිරූපකාරී කියන්නේ? පිළිතුරේ පතිරූපකාරී කියලා කියන්නේ යම් කෙනෙක් යම් ප්‍රතිපදාවකට එළඹෙනවා නම් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ප්‍රතිපදාවේම නියැලෙනවා. නමුත් සමහර වෙලාවට අද කාලේ වගේ කල්පනා කරලා බැලුවොත් කෙනෙක් කියන්න පුළුවන් මේ දේවල් අද කරන්න බෑ. මේ විදිහට අද සිල් රකින්න බෑ. මේ විදිහට අද අත්හරින්නත් බෑ. ඔය කියන විදිහට අත්හරින්න බෑ. මගඵල ලබන්නත් අද බෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් කරන්න බෑ කියලා අත්හැරියොත් කවදාවත් සංසාරයෙන් එතර යන්න වෙන්නේ සංසාරයෙන් එතර යන්න වෙන්නේ නැහැ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ දේවල් කරන්න බෑ කියලා අතහැරලා දාලා මාර්ගඵල ලබන්න අවශ්‍ය දේවල් නොකර ඉන්න එපා කියලා. මාර්ගඵල ලබන්න අවශ්‍ය කාරණාවෙම යෙදෙන්න කියලාමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ සමහර අය සමහර වෙලාවට සඳහන් කරනවා කියලා අපි සිහිපත් කළා. මේ විදිහට සිල් රකින්න අද බෑ. අතීතයේ අය සිල් රැකිතු හැටි. ඒ විදිහට සිල් රකින්න අද බෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අතීතයේ අය දන් දුන්න හැටියට අද දන් දෙන්න බෑ කියලා තව කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෑ කියලා හිතන්නේ නැතුව අමාරුයි කියලා හිතලා අතහැරලා දාන්නත් එහෙමත් පුළුවන්. නමුත් මේ ප්‍රතිරූපකාරී කියලා කියන්නේ එහෙම කරන්න එහෙම කරන්නත් එපා. අතීතයේ අය සිල් රැක්කා වගේ අද අයට සිල් රැකෙන්න බැරි මොකක් හරි හේතුවක් තියෙනවද? අතීතයේ අයයි අද අපි අතරේ කිසිම වෙනසක් එහෙම කිසිම වෙනසක් නැහැ. අතීතයේ අයට මේ පන්සිල් මීට වඩා තව සැහැල්ලු වෙලා තිබුණද? මේ අට සීල්, ආජීව අෂ්ටමක සීල්, නවාංග සීලය, දසාංග සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය අතීතයේ කිසිම පහසුවක් තිබුණද මීට වඩා? අද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සිල්පද ටික අතීතයට වඩා සංකීර්ණ තත්වයකටපත් වෙලාද? එහෙම මොකවත් වෙලා, එහෙම මොකවත් වෙලා නැහැ. නිවන් දකින්න එදත් සමාදන් වෙලා ආරක්ෂා කළේ මේ පන්සිල්මයි. මේ අටසිල්මයි මේ දසසිල්මයි එහෙමනම් එදා ආයට පුළුවන් වෙන්නත් අද ආයට බැරි වෙන්නත් කිසිම හේතුවක් හේතුවක් නැහැ. එහෙමනම් මේ බැරි පුළුවන් බව තීරණය වෙන්නේ ඒ ඒ පුජ්‍යලයාගේ ශ්‍රද්ධාව මත. ශ්‍රද්ධාව තියෙනවා නම් සිල් ආරක්ෂා වෙනවා. ශ්‍රද්ධාව නැතිනම් සිල් රකින්නට වඩා එළමෙන එළමෙන වෙලාවේ සිල් කඩන්න හිතෙනවා. ඒ සිල් කැඩෙන්නේ ශ්‍රද්ධාව නැති නිසා. ආන් ඒ ශ්‍රද්ධාව නැති නිසා සමහර විට අද සිල් රකින්න බැරි හේතු ගොඩක් කැළඹෙනවා. උදේ පාන්දරම 15ක පොයේ දවසට ගිහිල්ලා විශාල පිරිසක් සිල් ගන්නවා. හවසට තේ අය ඉන්නවද? හවසට නෑ. හැන්දෑවේ සිල් පවාරණය කරලා ගිහිල්ලා. එහෙම ගියේ ඇයි කියලා ඇහුවොත් හුඟ දෙනාට දෙන්න උත්තර ගොඩක් තියෙනවා. එකක් අසනීපයි. නිදි මරන්න බෑ. ඒ හින්දා හවස සිල් පවාරණය කරනවා. අසනීපයි. බෙහෙත් බොන්න තියෙන නිසා මේ විකාල භෝජනය කියන සිල්පදේ ආරක්ෂා කරන්න බැරුව යනවා. ඒ හින්දා බෙහෙත් බොන්න ඕන නිසා හවස සිල් පවාරණය කරන්න ඕනේ. මේ වගේ හේතු ගොඩක් එළඹෙන්නේ නැද්ද? මේ වගේ හේතු ගොඩක් එළඹෙනවා. එහෙමනම් ඇයි හවස බේත් වේලා එක්ක අතාරින්න බැරි? මරණයට තියෙන බය නිසා. මේ බේත් වේලා ගත්තේ නැත්නම් වෙන හේතුවක් නිසා මරණයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මැරෙන්න හරි මැරෙන්න හරි බයයි. හැබැයි සංසාරයට බය නැති බව ඒකෙන් පේන්නේ නැද්ද? මැරෙන්න බයයි. හැබැයි සසරට බය නැහැ. නෑ අද මම බෙහෙත් බොන්නේ නැහැ. අද විකාල භෝජන සිල්පදේ මං හරියටම ආරක්ෂා කරනවා. එහෙනම් සමාදන් වෙච්ච සියලුම සිල්පදත් එක්ක විකාල භෝජන සිල්පදයට ආරක්ෂා කරනවා. ඒ හින්දා අද උදේ සමාදන් වෙච්ච සීලය මම හෙට උදේ වෙනකම්ම පූර්ණ උපෝසතයක් සම්පූර්ණ කරන්න සිල් ආරක්ෂා කරනවා. එහෙම හිතලා අර අතිරේක හේතු ඔක්කොම පැත්තක දාලා සිල් ආරක්ෂා කරන්න එහෙනම් අද නොකමැත්තක් තියෙන බව පේනවා. ආන් ඒ නිසා අපි එදා වගේ අද සිල් රකින්ද මැලිකමක් පෙන්වනවා. එතන තියෙන ආත්ම වංචාව. තමා විසින් තමාට වංචා කරන. වෙන කාටවත් ඒකෙන් පාඩු වෙනවද? වෙන කාටවත් පාඩු වෙන්නේ නැහැ. නමුත් අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. විචක්ෂණ බුද්ධියක් තියෙන්න ඕනේ. විකාල භෝජන ශිල්පදය අපි වරුවක්වත් රැකලා වරුවක්වත් රැකලා නැහැ. පූර්ණ උපෝසතයක් වෙන්න පැය 24ක් මේ සීලයේ පිහිටන්න ඕනේ. නමුත් අපි උදේ 6ට නම් සිල් ගත්තේ දවල් 12 වෙනකම්ම විකාල භෝජන සිල්පදේ කැඩෙනවද? ඉර හැරෙනකම්. 12 කතාවක් නෙමෙයි. ඉර හැරෙනකම් විකාල භෝජන සිල්පදේ කැඩෙන්නේ කැඩෙන්නේ නැහැ. ඇයි උදේ කාලේ කොච්චර ආහාර ගත්තත් විකාලේ නෙමෙයිනේ. එහෙමනම් සූර්යයා අවරට ගියාට පස්සේ තමයි ඒ සිල්පදේ රකින්න වෙන්නේ. එහෙමනම් හවස පහට සිල් පවාරණය කරන්න ගියහම ඒ සිල්පදේ වරුවක්වත් රැකිලා වරුවක්වත් රැකිලා නැහැ. එහෙමනම් මේ සිල් ආරක්ෂා කරන්න මීට වඩා වීර්ය ගන්න වෙනවා. මීට වඩා විචක්ෂණ බුද්ධියෙන් කල්පනා කරන්න වෙනවා. මෙහෙම සීලයක් මම ආරක්ෂා කරගත්තා කියලා මැරෙන වෙලාවේ සතුටටපත් වෙන්න පුළුවන් විදිහට වීර්ය වඩලා සිල් ආරක්ෂා කරලා තියෙන්න ඕනේ. තම තමන්ට ඕන ඕන විදිහට මේ කාරණා වෙනස් කර කර ආරක්ෂා කරන්න නැත්නම් වෙනස් කර කර අපිට ඕන විදිහට සිල්පද වෙනස් කරගන්න ගියොත් කවදාවත් අපි බලාපොරොත්තු වෙන ගමන යන්න වෙන්නේ බලාපොරොත්තු වෙන ගමනාව යන්න වෙන්නේ නැහැ කවදාවත්. මෙච්චර කාලයක් සංසාරේ ඇවිල්ලා තියෙන්නේ ඔහොම කරපු නිසා. අදත් කරන්නේ ඒකනම් තවත් නිමාවක් තවත් නිමාවක් නැතුව යනවා. ආන් ඒ නිසා මේ සිල් ආරක්ෂා කරනවා කියන එක හරියටම ආරක්ෂා කරගන්න ඕනේ. නමුත් අතීතයේ අය දිවි හිමියෙන් කියලා තමයි සිල් ගත්තේ. ඒ කියන්නේ ජීවිතේ නැති කලත් සිල් කඩන්නේ නැහැ. සීලේ විරති තුනක් තියෙනවා කියලා මීට කලින් අපි සාකච්ඡා කළා. ඒ විරති තුنين ඊටාම වටින්නේ ඊටාම වටින්නේ සමාදාන විරතිය. සම්පත්ත විරති කියලා එකක් තියෙනවා. සමාදාන විරති කියලා තව එකක් තියෙනවා. සේතුඝාත විරති කියලා තවත් එකක් තියෙනවා. මේ දේශනා මාලාවෙම මේ කාරණාව සාකච්ඡා කරලා තියෙන නිසා දීර්ඝ වශයෙන් ඒ කාරණාවට කරුණු දක්වන්නේ නැහැ. පරම්පරාවෙන්ම අපි කවදාවත් සිල් කඩන අය නෙමෙයි. ඒ හින්දා අපිට අමුතුවෙන් සිල් ගන්න ඕනෙත් නැහැ. අය සිල් සමාදන් වෙන්න ඕනෙත් නෑ. අපි ගාව සිල් තියෙනවා කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ආන් ඒකට කියනවා සම්පත්ත විරති කියලා. සමාදාන විරති කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට තුන් පාරක් වන්දනා කරලා සියලු දෙනාටම ඇහෙන්න තිසරණ සමාදන් වෙලා සිල්පද සමාදන් වෙන එකට කියනවා සමාදාන විරතිය. එහෙනම් ස්වාමීනි දිවි හිමියෙන් මේ අටසිල් මම පූර්ණ උපසතයක් හැටියට ආරක්ෂා කරනවා. දිවි හිමියෙන් මම පන්සිල් ආරක්ෂා කරනවා. ජීවිතේ ගියත් මේ පැය 24 මේ අටසිල් කඩන්නේ මම. ජීවිතේ පවතින තුරු මම පන්සිල් කඩන්නේ දිවි හිමියෙන්. ආන් එහෙම පොරොන්දු වෙලා ආරක්ෂා කරන එකට කියනවා සමාදාන විරතිය. එහෙම පොරොන්දුනොත් තමයි ඒක අතිශයින්ම ශ්‍රේෂ්ඨ සීලයක් බවට පත් වෙන්නේ. තුන්වෙනි එක සේතුඝාත. සේතුඝාත කියන විරතිය තියෙන්නේ අපිට නෙමෙයි මාර්ගඵලලාභීන් වහන්සේලාට. ඒ කොහොමද? උන්වහන්සේලා ළඟ මේ ප්‍රාණඝාතය කිරීම සඳහා ඇතිවන ක්ලේශය නැති කරලා තියෙන්නේ. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදේ කැඩීම ඒ හේතුවම නැති කරලා ඝාතනය කරලා තියෙන හේතු ඝාත පරපණ නැසීමේ හේතුවම ඝාතනය කරලා හොරකම් කිරීමේ හේතුවම ඝාතනය කරලා වැරදි කාමසේවනය කිරීමේ හේතුවම හේතුවම ඝාතනය කරලා තියෙන නිසා කවදාවත් සිල් කැඩෙන්නේ සිල් කැඩෙන්නෙම නෑ. ඒකට කියනවා සේතුඝත විරති. එහෙනම් එහෙම නොකර මේ උතුම් සීලය හරියටම ආරක්ෂා කරනවට මේ ප්‍රතිපදාවේ හරියටම යෙදෙනවට තමයි මේ පතිරූපකාරී කියලා කියන්නේ. එතකොට දුරවා කියලා කියන්නේ පතිරූපකාරී දුරවා. ඒ කාරණාවනේ අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට දුරවා කියලා කියන්නේ සඳහන් කරනවා මනාව චෛතසික වීරියක් අවශ්‍යයි සිල් ආරක්ෂා කරන්න. වීරියක් නැත්නම් ඒත් සිල් රකින්න බෑනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ. එහෙනම් සදහැයෙන් වීරිය වඩන පුජ්‍යලයාට තමයි සිල් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ යම් කෙනෙක් හිතෙන් වැටුනොත් කවදාවත් කුසල් වඩන්නේ හිතෙන් වැටුනොත් කුසල් වඩන්න බෑ. වීරිය සහිත හිතක්ම අවශ්‍යයි කුසල් වඩන්න. හිතෙන් වැටුනොත් එයා කල් දාන්න පටන් ගන්නවා කුසල් වඩන එක. අද නෙමෙයි හෙට. මේ පොයට නෙමෙයි ඊළඟ පොයට. මේ බණට නෙමෙයි ඊළඟ බණට. එහෙම කල්තදා කල්තදා හිතෙන් වැටිච්ච නිසා සිල් ආරක්ෂා කිරීම, ಗುಣ පිරීම ප්‍රමාද වෙවි ප්‍රමාද වෙවි යනවා. එහෙම ගිහිල්ලා අන්තිමට ඒක අතහැරලම නවත්තලාම නවත්තලාම සමහරලාට නිශ්ශබ්ද වෙනවා. අන් ඒ කාරණාවට කියනවා දුරවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම එහෙම වෙන්න එපා කියලා. ඊළඟට පින්නදී සඳහන් කරනවා උට්ටාතා වින්දතේ ධන. මොකද මේ උට්ටාතා වින්දතේ ධනං කියලා කියන්නේ? එතන සඳහන් කරනවා අලසකමින් තොරව උත්තාන වීරියෙන් යුතුව කටයුතු කරන පුද්ගලයාට ලෞකික ධනේද ලෝකෝත්තර ධනේද කියන දෙකම ලැබෙනවා. උත්තාන වීරිය තියෙන්න ඕනේ. අන් එහෙම උත්සාහ කරන පුද්ගලයාට තමයි වීරිය කරන පුද්ගලයාට තමයි ලෞකික ධනයයි ලෝකෝත්තර ධනයයි දෙකම ලැබෙන්නේ. ඒ දෙකටම උත්සාහය ඕනේ. ඒ දෙකටම වීරිය ඕනේ. ඒ නිසා මෙතන උදාහරණයක් හැටියට මේ විදිහට සඳහන් කරනවා ලෞකික ධනය මේකුණක් ලැබ උත්සාහය නිසා නොබෝධිනකින් ලක්ෂ ගණනක් ධනය ලබාගත් සුල්ලන්තේ වාසිකයා වගේ උත්සාහ කරන්න කියන ලෞකික ධනය මේකුණක් විකුණලා තමයි ධනවත් වෙන්නේ මේ කාරණාව සඳහන් වෙන්නේ චුල්ල සෙට්ටි ජාතකයේ චුල්ලන්තේ වාසිකයා පිළිබඳ උත්සාහ කරපු නිසා අද හුඟක් අයට ධනෙ නැත්තේ උත්සාහය නෑ උත්තාන වීරය කියන කාරණාව මේ ලෝකේ දියුණුවට අත්‍යවශ්‍යම කරුණක්. ලෝකෝත්තර දියුණුවටත් උත්තාන වීරය අත්‍යවශ්‍යයි. චුල්ලන්තේ වාසිකය පිළිබඳව කරුණු කීපයක් සිහිපත් කළොත් මොනතරම් උත්සාහ කරලා කොයිතරම් ධනයක් ලැබුවද සඳහන් කරනවා පින්නතින් බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජුරෝ ජීවත් වෙන කාලේ අපේ බෝසතාණන් වහන්සේ චුල්ල සෙට්ටි නමින් ඉපදිලා හිටියා. මේ චුල්ල සෙට්ටි ජාතකයේ මේක සඳහන් කරන්නේ මේ චුල්ල සිටුතුමා. ඉතින් කාලයක් යනකොට මේ චුල්ල සිටුතුමා හරි දක්ෂයි. මනා දක්ෂයි. ඕනෑම දෙයක් ඕනෑම දෙයක් කියන්න පුළුවන්. නුවණ තියෙනවා, නිමිති පේනවා. ඒ නිසා යමක් සඳහන් කළොත් ඒකේ වැරද්දක් වැරද්දක් නෑ. එක දවසක් රාජ්‍ය සේවයට යනකොට මැරිලා ඉන්නවා දැක්ක මීයේ. ආන් මේ මීයා දිහා බලලා සිටුතුමා කියනවා වීරය වඩන පුද්ගලයෙකුට ධනවත් වෙන්න මේ මීකුණත් ප්‍රමාණවත් කියලා. ඕක අහගෙන ඉන්න දුප්පත් මිනිසෙක්, අසරණ මිනිසෙක්, තරුණෙක්. මේ තරුණයා කල්පනා කරනවා සිටුතුමා යමක් කීවොත් කීවම තමයි. නිකන් වචන කියන කෙනෙක් නෙමෙයි. අර්ථයක් දැනගෙනම යමක් කියන කෙනෙක්. එහෙනම් මේ කුණින් දිනු වෙන්න පුළුවන් කියලා කිව්වා. මේක අරන් ගිහිල්ලා බලන්න ඕනේ. මෙයා මේ කුණ අරගෙන යනවා. අරගෙන යනකොට ගිහිල්ලා මේ තියාගෙන ඉන්නව තැනක. එතකොට මිනිස්සෙක් කියනවා මීයෙක් හොය හොයා. මොකද එයාගේ ගෙදර ඉන්න පූසෙක්. ඒ පූසට මීයෙක් ඕනමයි. එයා කන්නේ මීයොමයි. ඒ නිසා පූසට දෙන්න මීයෙක් හොයාගෙන ඉනවා. මෙයා කියනවා මේ මං ගාවේ කෙනෙක් ඉන්නවා. එයාට ඒකට කහවණු බොහොම පොඩි මුදලක් ලැබෙනවා. බොහොම පොඩි මුදලක්. එයා මීයා දීලා ඒ මුදල අරගෙන ගිහිල්ලා ඒ මුදලෙන් අරගන්නවා උක්කකුරු හා පැන්. කලගෙඩියකට පැන් ගන්නවා උක්කකුරු ගන්නවා. අරගෙන යනවා මල් කඩාගෙන එන අය ඉන්න තැනට. ඒගොල්ලෝ එන තැනට යනවා. බොහොම වෙහෙසිලා මල් නෙලාගෙන ඉන්නේ මල් මාල හදන අය. ආන්ියයට උක් කකුරු ටික ටික දීලා වතුර දෙනවා. ඒකෙන් සතුටටපත් වෙච්ච අය මල් නෙලන්නෝ මෙයාට මල් මිට මිට දීලා ගියා. එයා ඒ මල් ටික විකුණා. විකුණලා ආයෙත් ගත්ත උක් කකුරුයි වතුරයි. පහවදා මේගොල්ලෝ මල් නෙලාගෙන එළියට එන්න තැනට වෙලා හිටියේ නෑ. පහවදා වතුරයි හකුරුයි අරගෙන කෙලින්ම ගියා මල් වත්තට. මල් වත්තට ගිහිල්ලා මිනිස්සුන්ට හකුරුයි හකුරුයි වතුරයි බෙදුවා. මේ මිනිසුන්ට හරි සතුටුයි ඔබ අප අපට කළේ මහත් වූ පහසුවක් මහත් වූ ලාභයක් මේගොල්ලෝ සියලු දෙනාම මල් භාගයට නෙලාගෙන අර මිනිස්සුන්ට කිව්වා ඉතුරු මල් ටික ඔක්කොම නෙලා ගන්න. භාගයක් මේගොල්ලෝ නෙලාගෙන භාගයක් අර මිනිස්සුන්ට දුන්නා. එයා ඒ මල් නෙළුවා. ඒ මල් නෙලලා ඒ මල් විකුණලා තවත් තවත් සෑහෙන මුදලක් තවත් සෑහෙන මුදලක් උපයාගත්තා. ඊළඟට නොබෝ දවසකින් මෙයා මල් විකුණලා කහවණු 8ක් හොයාගත්තා. ඒ කහවණු අට මෙයා ළඟ තියාගෙන ඉන්නකොට එක දවසක් මහා වැහි වැහැලා හුලං ගහලා රජුරුවන්ගේ උද්‍යානයේ ගස් කඩා වැටිලා අතු කඩා වැටිලා දිරච්ච අතු කොළ අතු උද්‍යාන පාලකයාටත් මේක කොහොම අස් කරගන්නද කියලා හිතාගන්න බෑ. මේ මිනිසයා ඔය අතරේ උයනට යනවා. ගිහිල්ලා උද්‍යාන පාලකයාට කිව්වා ඔබ කැමතිනම් මං සම්පූර්ණ උයන සුද්ධ කරන්නම්. අර පුද්ගලයාත් බොහොම සතුටු වුණා. උයන සුද්ධ කරලා උයනෙන් එළියටම අරගෙනම යන්න කියලා. මේ මිනිසයා ගිහිල්ලා ආපහු ආපහු ගත්තා උක්කකුයි වතුරයි. අරගෙන ගියා සෙල්ලම් කරන ළමයි ඉන්න තැනට. ළමයින්ට බෙදුවා හකුරු වතුරයි. බෙදලා ළමයින්ට කිව්වා රාජ උද්‍යානයේ අපවිත්‍ර වෙලා තියෙන්නේ. ඒක මට සුද්ධ කරලා දෙන්න. ළමයි හරිය කැමැත්තෙන් ඇවිල්ලා සියලුම ලී දඬු දැව දඬු සේරම ගෙනහිල්ලා උද්‍යාන දොරටුවේ කොට ගැහුවා. සම්පූර්ණ උයන මෙයා සුද්ධ කළා. ඊට පස්සේ මේ රාජ්‍යරුවන්ගේ මාලිගාවට වළං සපයන කෙනා මෙයා ඇවිදගෙන යනවා වළං පුච්චන්ට දර හොයන්නේ. මෙයා දැක්ක උද්‍යාන දොරටුවේ ගොඩ ගහලා තියෙන මේ දර ගොඩ. අර මිනිහයකින් අහුවා මේක මට දෙන්න බැරිද? මෙයා කියනවා දර ගොඩ දෙන්න පුළුවන්. දර විකුණලා මෙයා කහවණු 16ක් හෙව්වා. කහවණු 16ක් වෙලා අර මිනිහයා දරත් අරගෙන මේ මිනිහයාට වළනුත් දුන්න හැලි වළන් 500ක් දුන්නා. ඒවත් විකුණලා තව කහවණු උපයාගෙන කහවණු 20ක් බවට පත් කරගත්තා. ඊළඟට පින්නදින සඳහන් කරනවා ඒ කහවණු 20 අරගෙන ගිහිල්ලා ආයෙත් දැන් අරගෙන නුවර දොරටුවේ නුවර ප්‍රධාන වාසල් දොර ළඟ මේ පෑන් තියාගෙන දැන් පෑන් සැලා මෙතනින් මිනිසුන්ට පෑන් බෙදලා දෙනවා. ආන් මේ මිනිසුන්ට පෑන් බෙදලා දෙමින් විශේෂයෙන් නුවර දොරටුව ළඟ මේ තනකොළ අදින මිනිස්සු ඉන්නවා. සැලෑවේ තනකොළ කපාගෙන එන අය. විශේෂයෙන් පෑන් බෙදන්නේ අයට. තනකොළ කපන මිනිස්සු මෙයාගේ පෑන් පිළිගැන්වීමට සතුටු වෙලා ඇහුවා උඹට මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? ඒ වෙලාවේ සඳහන් කළා මට මොකවත් දැම්ම එපා. උවමනාවක් වුණොත් මං ඕගලන්ට කියන්නම්. එදාට මං ඉල්ලන දෙයක් දෙන්න. අරගොල්ලෝ පොරොන්දු වුණා. වොමනාදී ඇති වුණාම අපෙන් ඉල්ලන්න. මේ මිනිස්සයා මේ දැන් සෑහෙන දියුණුයි. මීයාගෙන් පටන් ගත්තී. දැන් ගොඩ වෙළඳාම් කරන වෙළෙන්දත් හොඳට අඳුරනවා. ගොඩ බිමේ වෙළඳාම් කරන අය, ජලයේ වෙළඳාම් කරන අයත් හොඳට අඳුරනවා. ගොඩ බිමේ වෙළඳාම් කරන වෙළඳ නායකයෙක්ගෙන් අහන්න ලැබුණා හෙට මේ ප්‍රදේශයට අස්වැයෝ අරගෙන අස්ව වෙළෙන්දු වෙනවා. හෙටයි ඒ අස්වැයෝ අරගෙන අශ්ව වෙළෙන්දු 500ක් එනවා. ඒ කියන්නේ විශාල අශ්ව ප්‍රමාණයක් ගේනවා. මෙයාට මතක් වුණා අර තනකොළ කපාගෙන ඉන අය උදව්වක් ඕනනම් කියන්න කිව්වා. ඒගොල්ලන්ට මතක් කළා මට වෙන මුකුත් ඕගොල්ලන්ගෙන් එපා. හෙට මට එක්කෙනෙක් තනකොළ මිටිය ගන්න වෙන්න ඕනේ. එතකොට තනකොළ මිටි 500ක්. මෙයා ඊට පස්සේ කියනවා හැබැයි මගේ තනකොළ ටික විකුණනකම් කවුරුවත් තනකොළ විකුණන්න එපා. හා කීවා. දැන් අශ්වය ගෙනල්ලා නුවර පුරාම ඇවිදින අශ්වයන්ට තනකොළ නෑ. තනකොළ තියෙන්නේ චුල්ලන්තේ වාසික ගාව විතරයි. එහෙනම් චුල්ලන්තේ වාසික ගාවට ගිය අශ්වවිලින්ද මෙයාට විශාල මුදලක් දුන්නා. තනමිටි 500 සඳහා කහවණු 1000ක් දුන්නා. කහවණු 1000ක් දීලා තනමිටි අරගෙන ගියා. ඊට පස්සේ මෙයාට ආරංචි වුණා මේ ජලයේ වෙළඳාම් කරන අයගෙන් ආරංචි වුණා හෙට නැව් වෙනවා. තොටුපළට නැව් ඇවිල්ලායි තියෙන්නේ කියලා. මෙයා ගිහිල්ලා නැවට පේරැස් මුද්දක් ලබා දෙන බවට පොරොන්දු වුණා. පේරැස් මුද්දක් දෙනවා. නැවේ බඩුව මගේ මිසක් කාටවත් දෙන්න එපා. එහෙම කියලා එතනින් ඔබ්බට ගිහිල්ලා වටතිර ඇද්ද තැනක. ඇදලා මෙයා තිර ඇතුලේ තමයි ඉන්නේ. Tamange පිරිසක් අරගෙන ගියා. ඒ අය නිකන් ආරක්ෂකයෝ ආරක්ෂක වළලු තුනක් වගේ තියලා තියෙනවා. වෙලෙන්දෝ ඒ නැවෙන් බඩු ගන්න. ඒ වෙලෙන්දන්ගෙන් මංගාවට එනකොට මේ තුම් පොලින් පරීක්ෂා කරලායි මංගාවට එවන්න ඕනේ. එහෙම පරීක්ෂා කර කර පරීක්ෂා කර කර අරයා ගාවට යනවා. වෙලෙන්දෝ නැවට ඇවිල්ලා බඩු ඉල්ලුවට පස්සේ සඳහන් කළා අපිට නැවේ බඩු දෙන්න බෑ. ආන් අතන ඉන්නවා ලොකු සිටුතුමා ලොකු වෙලෙන්දා. එයා නැවේම බඩු අරගෙනයි තියෙන්නේ. එයාගෙන් බඩු ගන්න. මෙයා විශාල මුදලක් ඉපෙව්වා. විශාල මුදලක් උපයලා කල්පනා කරනවා කලගුණ සලකන්න ඕනේ. සඳහන් කරනවා ලක්ෂයක විතර බඩු ගත්තා කියලා. අරගෙන මේ බඩු අරගෙන කොහාටද යන්නේ? චුල්ල සිටුතුමා ගාවට. සිටුතුමා ගාවට ගියහම සිටුතුමා අහනවා මොකද මේ? සිටුතුමාට කියනවා ස්වාමීනි මතකද? දවසක් පාරේ යනකොට මීයෙක් දැකලා ඔබතුමා කිව්වා දියුණු වෙන පුජ්‍යලයකට මේ මීයත් සමානවක් කියලා. මං ඒක අහගෙන ඉඳලා මී ආරංගියා. ඒ මී කුණ විකුණලා තමයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මම මේ තරම් ධනවතෙක් බවට පත් වෙන්නේ. ඒ ඔබතුමා නිසා මම ඒකට කෘතගුණ සලකලා යන්න යාවි. සිටුතුමාට බොහොම සතුටුයි. ඔබ වගේ වීරියවන්තෙක් නිකන් යවල බෑ. ඒ නිසා සිටුතුමගේ සිටුතුමාගේ වැඩිමහල් දියණිය ඔහුට විවාහ කරලා දුන්නා. මාලිගා දුන්නා. ධන සම්පත් දුන්නා. සිටුතුමාගෙන් පස්සේ නගරයේ සිටුතන තුලත් හම්බුණා. එහෙනම් එදා කියපු කතාව. ලෞකික ධනය ලබන්න වීරය කරලා උත්සාහ කරලා ධනවත් වෙලා සිටුවරයෙක් බවට පත්ුනේ නිකම්ම නෙමෙයි වීර කරපු නිසා. එතකොට ලෝකෝත්තර ධනය ලෝකෝත්තර ධනය පිළිබඳව පින්නතුනි සිහිපත් කරනවා මහල්ලක මහතිස්ස තෙරුන් වහන්සේ වගේ ලෝකෝත්තර ධනයක් ලබනවා කියලා. මහල්ලක තිස්ස ස්වාමින් වහන්සේ වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. දැන් ජීවත් වෙන්න තව එච්චර කල් නැහැ. වයසයි. උන්වහන්සේ කල්පනා කරනවා මේ සංසාර සාගරයෙන් එතර යන්න. මට විවේකීව මේ සිල් ගුණ පුරන්න කාලයක් කාලයක් නෑ. වහ වහ වහ වහ මං සිල් රකින්න ඕනේ. වහ වහ භාවනා කරන්න ඕනේ වහ වහ ගුණ පුරන්න ඕනේ. මහල්ලක තිස්ස තෙරුන් වහන්සේ නිදි වර්ජිතව අප්‍රමාදීව බණ භාවනා කටයුතු කරනවා. සමහර වෙලාවට නිදිමත එනකොට ජලයේ ගිහිල්ලා බහැලා භාවනා කරනවා. පිදුරු කට්ට තෙමාගෙන ඔළුවේ තියාගෙන භාවනා කරනවා. සසරට බය වෙලා සංසාරයෙන් එතර වෙන්න මට වැඩි කල් නෑ මං දැන් වයසයි. ඒ කියන්නේ මහල්ලක තිස්ස කියන්නේ මහලු තිස්ස තෙරුන් වහන්සේ. එහෙම උත්සාහ දරලා උත්සාහ දරලා තීන මිද්දේ නවත්තලා වසර 10කින් උන්වහන්සේ රහත් වුණා කියලා සඳහන් කරනවා. ඒකට වීර්ය අතහැරලා. නිදි වර්ජිතව 10 වර්ෂයක්ම උත්සාහ කරලා තීන මිද්දේ අතහැරලා තිබ්බා. තීන මිද්දේ අතහැරියා කියලා කියන්නේ නිදිමත, අලසකම, කම්මැලිකම අතහැරලා තමයි මේ වයසක ස්වාමීන් වහන්සේ මේ වීර්ය වඩලා 10 වසරකින් 10 වසරකින් උන්වහන්සේ නිර්වාණය අවබෝධ අවබෝධ කළා කියලා සඳහන් කරනවා. ඒ නිසා නිවන තියෙනවා. අදත් නිවන තියෙනවා. ඒකට හම්බෙන්නේ නැත්තේ වීරිය නෑ. වීරිය කෙරුවොත් අද නිවන් දකින්න බෑ කියලා කතාවක් නෑ. අදත් මේ ධර්මයේ පිහිට එසේම තියෙනවා. අපි ගාව අපි ගාව වීරිය අඩු වෙලා විතරයි විතරයි තියෙන්නේ. එhmenan ඒ කාරණාව උත්තාතා වින්දතේ ධනං කියන කරුණටයි සිහිපත් කළේ. සච්චේන කිත්තිං පප්පෝති කොහොමද කීර්තිය ලබන්නේ? පච්චේන කිත්ති. කොහොමද කීර්තිය ලබන්නේ? මේ ආලෝකයක් සේ අහන්නේ. ඊළඟට සඳහන් කරනවා සත්‍ය වචනය අනුව කටයුතු කරන කෙනාට සත්‍යවාදී කියන නම ලැබෙනවා කියලා. සත්‍ය වචනය අනුව කටයුතු කරන කෙනා. සත්‍ය වචනය අනුව ඒ පුද්ගලයා කවදාවත්ම බොරු කියන්නේ නැහැ. ඇයි දිවි හිමියෙන් බොරු කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ටික ටික ටික ටික මිනිස්සු අතර ප්‍රසිද්ධියටපත් වෙනවා. මොකක් නිසාද ප්‍රසිද්ධ වෙන්නේ? බොරු කියන්නේ නැති නිසා. බොරු කියන්නේ නැතුව ප්‍රසිද්ධියටපත් වෙන හින්දා මිනිස්සු එයා කියන දේ විශ්වාස කරන්න පටන් ගන්නවා. වෙනදනම් සාමාන්‍ය කෙනෙක් මොනවා හරි කියහම අපි කියනවා බොරු වෙන්නේ. අපි එහෙම හිතනවා. නමුත් අපි සෑහෙන කාලයක් බොරු කියන්නේ නැතුව නැතුව හිටියහම ඊළඟට මිනිස්සු කියනවා කවුද කීවේ? අහවලා කීවේ. ඒ මිනිසයා කීවනම් ටිකක් හිතලා බලන්න ඕනේ. ওই මිනිසයා එහෙම බොරු කියන කෙනෙක් නෙමෙයි. තව ටිකක් කල් යනකොට මිනිසුන්ට හොඳටම හොඳටම හුරුයි මෙයා බොරු කියන්නේ බොරු කියන්නේ නැහැ. දැන් මිනිසුන්ට හරි විශ්වාසයි. කවුරු කියන දේ විශ්වාස නැති වුණත් මේ මිනිසයා යමක් කිව්වා කියලා කිව්වොත් මිනිස්සු ඒක ඉස්මුදෙනෙන් ඉස්මුදෙනින්ම පිළිගන්නවා. එයාට නමක් හම්බ වෙනවා ආංගීය සමාජය තුළ සත්‍යවාදී කියලා. ඒක මොනතරම් ශ්‍රේෂ්ඨද ඒ නම. බොරු නොකියන නිසා, බොරු නොකරන නිසා හම්බ වෙච්ච ශ්‍රේෂ්ඨ නමක්. ඊළඟට මේ භූතවාදී, සත්‍යවාදී, භූතවාදී. කාටද භූතවාදී කියලා කියන්නේ? භූතවාදී කියලා කියන්නේ සිදුවෙන දේ විතරක්ම කියන කෙනා. භූතවාදී. සිදුවෙන දේ, සිදු වුණ දේ විතරක්මයි පරමාර්ථ සත්‍යයෙන් සමන්විත නම් කියනවා. ඒකයි කිය සිදුවෙන දේ විතරක් කියනවා. පරමාර්ථ සත්‍යයෙන් සමන්විත නම් විතරක් කියනවා. බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, ආර්ය ශ්‍රාවකයෙක් කියලා. ආර්ය ශ්‍රාවකයෙක් කියලා කීර්තියක් පැතිරෙනවා. බුදු කෙනෙක්, පසේ බුදු කෙනෙක්, ආර්ය ශ්‍රාවකයෙක් කියලා කීර්තියක් පැතිරෙනවා කාටද? මේ මේ සිදුවෙන දේ විතරක් කියන කියන කෙනාට. ආන් ඒ නිසා සඳහන් කරනවා ලෞකික හා පරමාර්ථ සත්‍යයට අනුව මෙන්න මේ තීරණයටපත් වෙනවා කියලා. ලෞකික සහ පරමාර්ථ සත්‍යයට අනුව කීර්තියටපත් වෙනවා. සත්‍යවාදී ඇත්තම කතා කරනවා භූතවාදී සිදුවෙන දේ විතරක්ම විතරක්ම හරියට කියනවා කවුද බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් ආර්ය ශ්‍රාවකේ නැත්තම් වෙන කෙනෙක් කියනකොට සිදුවෙන දේකට වඩා ඒකට බොහෝ කරුණු එකතු වෙලා එකතු වෙලා තමයි කියවෙන්නේ. චූටි දෙයක් යමක් තැන්තනක සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඒක 10 දෙනෙක් කියනකොට 10 ආකාරයකින් ඒකට කරුණු ගොඩක් එකතු වෙලා කියවෙන්නේ. නමුත් බුදුපසේ බුදු ආර්ය ශ්‍රාවකයෝ අතින් එහෙම වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. හරියටම සිදුවෙන දේ විතරක්ම විතරක්ම කියන නිසා භූතවාදී කියලා කියනවා. ආන් එහෙම අය කීර්තියටපත් වෙනවා කියලා සඳහන් කරනවා. දදං මිත්තානි ගන්තති. මිත්‍රයෝ ලබන්නේ කොහොමද? දදං මිත්තානි ගන්තති. යමෙක් ඔවුනොවුන් කැමති ප්‍රාර්ථනා කරන දේ දෙනවා නම් ඔහුට මිත්‍රයෝ ලැබෙනවා. අපිට මිත්‍රයෝ ලැබෙන්නේ යම් කෙනෙක් කැමති දේවල්, හිතන දේවල්. මට මෙහෙම එකක් තිබුණොත් හොඳයි මෙහෙම එකක් මට ලැබේවා යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ආන් ඒ ප්‍රාර්ථනා කරන පුද්ගලයාගේ අවශ්‍යතාවය යම් කෙනෙක් ලබලා දෙනවා නම් ඒ පුද්ගලයා වටා වැඩි වැඩියෙන් මිත්‍රයෝ එකතු වෙන්න එකතු වෙන්න පටන් ගන්නවා. මිත්‍රයෝ ලබන්නේ කොහොමද කියලා ඇහුව නිසා මේ කාරණාව සඳහන් කරනවා. අන්‍ය පුද්ගලයන්ව සතුටු කරලා මිත්‍රයෝ කරගන්නවා. තමන්ගේ මිත්‍රයෙක් නොවිච්ච කෙනෙක් සතුටු කරනවා. එයා කැමති දේවල් එයාට දෙනවා. එයා බලාපොරොත්තු වෙන දේවල්, එයාගේ සිහින, සැබෑ කරලා දෙනවා. එහෙම කරාම එයා මට හොඳට සලකන මිත්‍රයෙක් බවට පත් වෙනවා එහෙනම් සඳහන් කළා අනුන් සතුටු කරවලා මිත්‍රයෝ බවට පත් කරගන්නවා කියලා. එහෙනම් අනුන් සතුටු කරනවා නම් අපිට මිත්‍රයෝ නිරන්තරයෙන් ලැබෙනවා. අනුන් කැමති දේවල් දෙනවා නම් ඒගොල්ලෝ අපිත් එක්ක මිත්‍ර වෙනවා. ඒගොල්ලෝ සතුටු කරනවා නම් ඒත් ඒගොල්ලෝ අපිත් එක්ක මිත්‍ර වෙනවා මිත්‍රයෝ ලැබෙන හැටි. ඒ සතුට වෙන විදියට දාණය දෙනවා. එම දාණයට අනුව ඔවුන් দমনය වෙනවා. ඔවුන් සතුට වෙන විදිහට තමයි මේ දීමනාවල් දෙන්නේ. අසතුට වෙන විදිහට දෙන්නේ නැහැ. එක එක්කෙනා කැමැති කැමැති විදිහට කැමැති මොනවටද? කැමැති කොයි විදිහටද? කොයි දෙයටද කැමැති? ඒ ඒ දේවල් ඔවුන්ට දෙනවා. ආන් එහෙම දුන්නාම ඔවුන් නිකම්ම නිකම්ම দমনය වෙනවා. මේ මිනිසයා මට මේ අවශ්‍යතාවයම කරලා දුන්නා. නමුත් ඔහු මොනවා හරි කිව්වොත් මට බෑ කියන්නේ බෑ කියන්න බෑ. අපි සමහර අයට කියන්නේ කාට බෑ කිව්වත් අහවලාට බෑ කියන්න බෑ. ඇයි මං කැමති දේවල්, මට අවශ්‍ය දේවල්, මට ඕන දේවල් කරලා දුන්නයි අපිට ලොකු උපකාර කරපු අය කියලා අපිට හිතෙනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ගේ දේවල් වලට මග අරින්නේ. ඒ නිසා මෙන්න මෙතන සඳහන් කරනවා සතුටු වෙන විදිහට දානය දෙනවා නම් එම දාණයට අනුව ඔවුන් দমনය වෙන්න පටන් ගන්නවා. ඔවුන් අපි කියන දේ අහන්න පටන් ගන්නවා. ඊළඟ සඳහන් කරනවා දීමනාවට ඊටාම දුෂ්කර දේ වුණත් දෙනවා නම් දෙනකොට ලබන්නා පුදුමයටපත් වෙනවා. දීමනාවට දෙන්න දුෂ්කර දේවල් සාමාන්‍යයෙන් සමහර කෙනෙක් බොහෝ කෙනෙක් දෙන්නේ නැති දේවල්. ඊටාම දුෂ්කරයි. කෙනෙකුගෙන් ඉල්ලුවත් දෙන්නේ නැහැ. ආන් එහෙම දේවල් එහෙම දේවල් නිස්සරණාභ්‍යාසයෙන්ම දීලා දානවා නම් ඉල්ලන්නේ මොනවද ඉල්ලන දේ දෙනවා නම් එහෙම නැත්නම් තමන් ගාව තියෙන දෙයක් දිහා බලාගෙන ඉන්නවා නම් ආවලාට මේක ඕන වෙලා වෙන්නේ බලාගෙන ඉන්නේ. ඒ නිසා දෙන්න පුළුවන් නම් මාළි දිහා බලාගෙන හිටියොත් මාළි දෙනවා. කරඹු දිහා බලාගෙන හිටියොත් කරඹු දෙනවා. ඔරලෝසුව දිහා බලාගෙන හිටියොත් එයාටත් මේකක් ඕන වෙලා වෙන්නේ කියලා ඔරලෝසුව ගලවලා දෙනවා. කාන් එහෙම වුණොත් දීමට ඊටාම දුෂ්කර දේ උනත් දෙනවා නම් එහෙම දෙන කෙනාට ලබන්නා පුදුමයටපත් වෙනවා. එහෙම දෙනකොට ලබන්නා දෙන කෙනා පිළිබඳ පුදුමයටපත් වෙනවා. මෙහෙමත් දෙන්න පුළුවන්. මම නම් හිතුවේ නෑ දෙයි කියලා. අපි එහෙම කියන අවස්ථා තියෙනවා. ಗುಣ වශයෙන් බැඳෙනවා. අනේ මේ මිනිසයා නම් මහ පුදුම ගුණයක් තියෙන කෙනෙක්. ඒ නිසා ඊළඟට දීමනාව වශයෙන් ගුණ වශයෙන් බැඳෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී වෙනතන මේ සතර සංග්‍රහ වස්තුව පිළිබඳවම කතා කරන්න වෙනවා. එහෙනම් අපි සතර සංග්‍රහ වස්තුව බොහොම කෙටියෙන් බොහොම කෙටියෙන් සිහිපත් කරමු මොකද සියලු දෙනා සතර සංග්‍රහ වස්තුව හොඳට දන්නවා. පළවෙනි කාරණාව දානය. ඉතින් දානය මේ ශාසනයේ අති සංකීර්ණ මාතෘකාවක්. ඒ වුණාට අපි කෙටියෙන් සඳහන් කළොත් දානයේ ආරම්භය ගැන. පොතනින්ද අපිට දන් දෙන්න පුළුවන් වෙන්නේ. පිළිතුරේ එදිනෙදා කෑම කාලා අතයි පිඟානයි සෝදලා අපි විසි කරන වතුර ටික. ඒ ඉඳුල් පිඟානේ තියෙන අපිට කන්න බැරි දේවල්. ඒ වුණාට ඒ තියෙනවා සත්තුන්ට කන්න පුළුවන් දේවල්. කූඹි ඇවිල්ලා කනවා එතන. කුරුල්ලෝ ඇවිල්ලා කනවා එතන. අපිට පින් සිද්ධ වෙනවද? එහෙම පින් සිද්ධ වෙන්නේ. එහෙමම පින් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් මම මේ ඉඳුල් වතුර ටික විසි කරනකොට අදිෂ්ඨාන කරනවා නම් මේ ඉඳුල් ආහාරය නැත්නම් මේ ඉඳුල් වතුරේ තියෙන ආහාර අනුභව කරලා ජීවත් වෙන සියලුම ජීවීන්ට මේක ආහාරයක් වේවා දානයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා විසිකොත් මට ඒකෙන් මහා කුසලයක් ලැබෙනවා ඒකත් අර සමාදාන විරතියක් වගේ සම්පත්ත විරතියට වඩා සමාදාන විරතිය වටිනවා නිකම්ම විසික්කට වඩා අර වගේ ප්‍රාර්ථනාවක් කරලා විසි කරාම තිරිසන් සතෙක් ආහාරයට ගත්තත් අනාගත උපදින භවයන් 100ක 100ක මට සාපිපාසා දී දුක නැතුව යනවා. දවසකට තුන් පාරක් ওই වැඩේ කෙරුවොත් මොන වාගේ දානයක් වෙයිද? දවසක් ඇතුලේ හිතන්නේ නැතුව අපිට කරගන්න තිබිච්ච කුසල් කන්දරාව කොච්චරද? ආන් අවබෝධයෙන් ඉන්නවනම් කොච්චර පිං සිද්ධ වෙනවද? සිහි තියෙනවනම් පිං සිද්ධ වෙනවා. හැබැයි සිහි නැති හැම තප්පරයක් ගානෙම පෞසිද්ධ වෙනවා. එතකොට මේ සියලුම දානයන් අතර උතුම්ම දානය උතුම්ම දානය තමයි සද්ධර්ම දානය. ඊළඟට ප්‍රිය වචනය. කංකල්, මිහිරි, මధుර ප්‍රිය වචන. ඒ කොයි වගේ දේවල්ද? අද කොහොමද දන්නේ? අද එහෙම ප්‍රිය තියෙනවද කියන කාරණාව හිතලා බලන්න වෙනවා. මව දරුවාට කතා කරන හැටි. මේ ලෝකේ තියෙන පුදුම ප්‍රිය උපදවන වචනයක් අම්මා දරුවට කතා කරන්නේ මොන තරම් මොන තරම් ආදරෙන්ද කොයි තරම් සෙනෙහසින්ද සොහයුරෙක් සොහයුරෙකුට කතා කරන හැටි යාළුවෙක් යාළුවෙකුට මිතුරෙක් මිතුරෙකුට කතා කරන හැටි ශ්‍රමණ බ්‍රාහමණයින් කතා කරන පිළිවෙල මේ මේ වගේ දේවල් ඊටාම මිහිරි ප්‍රිය වචන තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා එතකොට ප්‍රිය වචන අතර තියෙන අග්‍රම ප්‍රිය වචනය ප්‍රිය වචනයන් අතර තියෙන අග්‍රම ප්‍රිය වචනය තමයි කන් යොමු කරන්නාට ධර්මය දේශනා කිරීම. ඒක තමයි ලෝකේ තියෙන අග්‍රතම වූ ප්‍රිය වචනය. කන් යොමු කරන්නාට ධර්මය දේශනා කිරීම. ඊළඟට අර්ථචරියාව. මේ අර්ථචරියාව නම් ලෞකික අර්ථචරියාවයි ලෝකෝත්තර අර්ථචරියාවයි කියලා කාරණා දෙකක් පැහැදිලි කරනවා. මොකද්ද ලෞකික අර්ථචරියාව කියලා කියන්නේ? අපි මෙහෙම කිව්වොත් මේ දරුවා මේ පාසලට දාන්න. එයාට යහපතක් කරවන්නයි හදන්නේ. මේක හොඳයි. ඒ නිසා දරුවා මේ පාසලට දාන්න. එයාට මෙන්න මේ විදිහේ ශිල්ප උගන්වන්න. උගන්වන්න අවශ්‍ය සහ එපා ශිල්ප තියෙනවා. සමහර ශිල්ප ඉගෙන ගත්තාම පින් වෙනුවට පව් රැස් වෙනවා. ඉතින් පව් රැස් වෙන ශිල්ප නම් ඉගෙන ගන්න මේ දහ දුක් විඳි. අපායට යන්න නම් දහ දුක් විඳලා ඉගෙන ගත්තේ ඒකෙන් වැඩක්. ඒකෙන් වැඩක් නැහැ. ඒ නිසා පෞසිද්ධ වෙන ශිල්ප ශාස්ත්‍ර වලට යන්නේ නැතුව පින් සිද්ධ වෙන කුසල් වඩන්න පුළුවන්, පින් කරන්න පුළුවන් ශිල්ප තියෙනවා. ඒ නිසා මේ දරුවාට මෙන්න මේ මේ විදිහේ ශිල්ප උගන්වන්න. වෛද්‍යවරයෙක් කියලා කියන්නේ මොන තරම් පින් රැස් කරන්න පුළුවන් කෙනෙක්ද? හැබැයි ඒක තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මේ මගේ මගේ මේක රැකියාවක් නෙමෙයි මා කරන්නේ උත්තරීතර සේවයක්. ඒක මාතින් සේවයක්ම විය යුතුයි. මේ එක එක්කෙනාගේ කායික රෝග සුවපත් කරන මට සංසාර රෝගේ සුවපත් කරන්න මේකෙන් කුසල් එකතු කරන්න පුළුවන් කියලා සිහියෙන් ඉන්න කෙනෙකුට නම් ඒක හරි හරි වටින වටින සේවයක් බවට පත් වෙනවා ගුරුවරයෙක්. අනික් අයට ඥාණය බෙදලා දෙනවා නුවණ දැනුම බෙදලා දීලා සංසාරේ මුලතරම් ප්‍රඥාව ලබන්න පුළුවන් වෙයිද. ඒ වගේ මේ මේ ශිල්ප උගන්වන්න මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න කියලා කියන්නේ. මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න. ඔබ මේ දේවල් ආහාරයට ගන්න, මෙව ආහාරයට ගන්න එපා. මේවා ඔබට ගැලපෙන්නේ මේ දේවල් ආහාරයට ගන්න. යහපත සඳහාමයි එහෙම කියන්නේ. එහෙනම් ඒක ලෞකික අර්ථචර්යාව, ලෝකෝත්තර අර්ථචර්යාව කියන්නේ අග්‍ර වූ ලෝකෝත්තර වූ අර්ථචර්යාව කියලා සඳහන් කරන්නේ ශ්‍රද්ධාව නැත්තුම් ශ්‍රද්ධාවේ පිහිටවන්න. සීල් නැත්තුම් සීලේ පිහිටවන්න. ඒ නිසා සඳහන් කරනවා දන් නොදෙන්න උන් දානයට යොමු කරන්න ප්‍රඥාව නැති උන් ප්‍රඥාව ලබන්නන් බවට පත් කරන්න ප්‍රඥාව ලබන හැටි ඒ අයට කියලා දෙන්න. ලෝකෝත්තරාර්ථ චර්යාව සමානාත්මතාවයේ හැමත සමව හැමත සමව සැලකීම. ඒ කියන්නේ ධනවතාටත් නිර්ධනයටත් කුලවතාටත් කුලහීනයටත් දුප්පතාටත් පොසතටත් එකම විදිහට සලකන්න පුළුවන් නම් ඒක සමානාත්මතාවයයි අග්‍ර වූ සමානාත්මතාවේ නම් මාර්ගඵලලාභීන් අන් අයට එතෙන්ට එන්න මඟ කියලා දීම මේ ලෝකේ තියෙන අග්‍රතම සමානාත්මතාවයේ හැටියට සඳහන් කරනවා. ගිහියන්ට පැවිද්දන්ට ගැළපෙන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් ලෞකික ලෝකෝත්තර කාරණා මිශ්‍ර කරමින් මිශ්‍ර ආකාරයෙන් ආලෝකයක්ෂය අහපු මේ මේ ප්‍රශ්න හතරත් භාග්‍යතුන් වහන්සේ විසඳලා දුන්නා. එහෙනම් අද ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා ආලෝක සූත්‍රයේ ඇසුරෙන් පවත්වන 10 වෙනි දේශනාව අපි මේ විදිහට නිමා කරමු. සියලු දෙනාම ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්කන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ